නෑ ඇත්ත වශයෙන් දෙකම බොරුවක්. ඒ කියන්නේ අපි කවදාවත් අපිට කවුරුත් පාවිච්චි කරන්න ඕනේ අපි කිසියම් අපේ මතවාදයක් තියෙනවා රට තුළ ඒ වගේම අපේ නමක් තියෙනවා ඒ නිසා කවුරුවත් පාවිච්චි කරන්න අපිට ඕනේ අපි එහෙම කරන්නේත් නෑ ඒකත් බොරුවක්. අනිත් එක මේක නිල වශයෙන් බාර දීලා තියෙන එක. ලේකම්ට බාර දුන්නා. නිල වශයෙන්ම බාර දුන්නා. අපි හැමදිනාටම ඉස්සෙල්ලා තැපෑලෙන් යවුවා. ෆැක්ස් යවුවා. ඊට පස්සේ නිල වශයෙන් බාර දුන්නා.